බුද්ධික මහත්මයා විතරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කිහිපයක්ම අහලා තියෙනවා සංවේගය ඇතිවිය හැක්කේ ආර්ය උතුමන්ට පමණද නෑ අනිත් අයටත් සංවේගය ඇති වෙන්න පුළුවන් එතකොට අනිත් අයටත් යම් මේ නාම රූප ධර්මයන් බියජනකාකාරයෙන් ප්‍රඥාවෙන් දකිනවනම් ඒදි සංවේගය ඇති වෙන්න පුළුවන් ඒක ආර්යයන් වහන්සේලාට පමණක් සීමිත ධර්මයක් නෙමෙයි ඒක මම විශේෂයෙන් සිහිපත් කළේ ඒ ධර්මතාවය හඳුනා ගන්නටයි. මොකද ප්‍රතඥයාට ඇති වෙන ධර්මය සංවේගයේද ශෝකයේද ඒකට එක එක නම් කිව්වට ඇත්තටම තියෙන්නේ ඒකද කියන්න දන්නේ නැහැ කැමති නමක් කියන්න පුළුවන් මනෝභාවය මොකද්ද දන්නේ. මේ ආර්යයන් වහන්සේ ගැන රහතන් වහන්සේ ගැන මම එතනදී උදාහරණයට ගත්තේ රහතන් වහන්සේ තුල එහෙම විකෘතියක් නැහැ. මොකද උන්වහන්සේ සියලු කෙලෙස් නැසලා නිසා උන්වහන්සේට ඇති වෙන සංවේගය අනිවාර්යෙන් ඥාන සංප්‍රයුක්තමයි. ඒක හඳුන්වන්නට රහතන් වහන්සේ උපමාවට ගත්තා විනා සංවේගය යනු රහතන් වහන්සේට පමණක් ඇති වෙන ධර්මයක් කියන එක නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ ප්‍රත්‍යඥයටත් ඇති වෙන්න පුළුවන් ඥාන සංප්‍රයුක්තව සංස්කාර ධර්මයන් ගැන කල්පනා කරනවා